මම අද ටිකක් කාලේ වැඩිපුරත් ගත වුණා. ඉතින් හැමෝම අවශ්‍යතාවය නිසා ප්‍රශ්න අහලා තියෙන නිසා අපි කාල වේලාව ගත වුණත් ඒ ටික ගැන සාකච්ඡා කළේ. ඉතින් අද දවසෙත් ප්‍රායෝගික කරුණු ගොඩක් සාකච්ඡා කළා. න්‍යායාත්මක කරුණු විමසලා තිබුණා. ඒ හැමදේම කාටත් ප්‍රයෝජනවත් වෙන ධර්ම කාරණා. ඉතින් අද දවසෙත් සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඒ වගේම සදහැවත් පින්වත් ඔබ හැම දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව තුළින් අපි ජනිත කරගත් සියලු කුසල් ලෝ සසුන් රක්නා දෙවියෝ අනුමෝදන් වෙත්වා මියගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත්